ධර්මානුශාසනාව විසක් ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමේ ප්‍රධාන ආනුශාසක ශාස්ත්‍රපති පූජනීය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 බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාර ඉස්සාමි සංසා රෝගා මහභයාති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ 2563ක් වන ඒ වෙසක් මහා උත්සවය ආරම්භ වන මොහොතේදී ලක්වැසි ලෝවැසි සියලු දෙනාට උතුම් වෙසක් මංගල්‍යයක් වේවා කියලා අප ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ මීට වර්ෂ 2300කට පෙර ශ්‍රී ලංකා ද්වීපයේට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ රැගෙන වැඩම කොට ඒ උතුම් සම්බුද්ධ ශාසනයේ පිහිටුවීමත් සමගම මේ ශ්‍රී ලංකා දීපය දහම් දීපයක් බවට පත් වුණා. එදා පටන් අපේ රටේ ප්‍රධාන උත්සවයේ බවට පත් වුණේ ප්‍රධාන මංගල්‍යයේ බවට පත් වුණේ අවුරුද්ද බවට පත් වුණේ මේ වෙසක් උත්සවය. දේවානම් පියතිස්ස රජතුමා, උත්තිය රජතුමා, මහානාග රජතුමා, යටාලතිස්ස රජතුමා, ගෝඨාභය රජතුමා, කාවන්තිස්ස රජතුමා, ගැමුණු රජතුමා, සද්දාතිස්ස රජතුමා, වසබ රජතුමා, බාතිකාභය රජතුමා, වලගම්බාහු රජතුමා, මහ පැරකුම්බා රජතුමා වැනි රජදරුවන් අපිට මේ අපේ අවුරුද්ද හැටියට බෞද්ධයාගේ අවුරුද්ද හැටියට සැමරුවේ වසර දහස් ගණනක් මේ වෙසක් උත්සවය. ඒ බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වුණු ඒ වගේම ඒ බෝසතාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සිදු වුණු බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු වුණු ශ්‍රේෂ්ඨතම දිනේ හැටියටයි වෙසක් පොහොය දවස අපි සමරන්නේ. ඒ අනුව අප බෞද්ධ ජනතාවගේ උතුම්ම දවස, ශ්‍රේෂ්ඨම දවස, උත්තරීතර දවස, ඒ වගේම අපගේ අවුරුද්ද තමයි වෙසක් උත්සවය කියලා කියන්නේ. මේක පසු කාලීනව 1215 දී දකුණු ඉන්දියාවෙන් ආපු කෲරතර පාලකයෙකු වන කාලිංගමාගගේ ආක්‍රමණයෙන් පස්සේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ අනුව ඔහු විසින් ඒ Hindu ආගමික සම්ප්‍රදායන් බ්‍රාහ්මණ ආගම ආගමික සම්ප්‍රදායන් අපේ ජන ජීවිතයට කාවද්දලා සම්පූර්ණ අපේ චින්තනය බෞද්ධ චින්තනය වෙනස් කරලා ඒ උතුම් තිසරණේ සරණ ගිහිල්ලා හිටපු ජනතාව නොමග යවලා මිත්‍යා දෘෂ්ටිගත කළා. එය තමයි මේ දක්වාම පින්වත්නි මේ පැවතගෙන එන්නේ. ඒ අනුව තමයි අපි පටන් ගත්තේ මේ සිංහල අවුරුද්ද කියලා සමරන උත්සවයක්. ඇත්තටම ඒක Hindu බැතිමතුන්ගේ උත්සවයයි. ඒතර Hindu බැතිමතුන් ඒ උත්සවයේ සැමරීම කිසිදු ගැටලුවක් නැහැ. ඒක ඒ අයගේ ආගමික උත්සවයයි. කතෝලික බැතිමතුන්, ඉස්ලාම් බැතිමතුන් ඒ ඒ ආගම් වලට අනුකූල වූ උත්සව සැමරීම කිසිම ගැටලුවක් නැහැ. නමුත් බෞද්ධ බැතිමතුන්ට තියෙන අවුරුද්ද තමයි වෙසක් උත්සවය කියලා කියන්නේ. අපේ රාජරාජ මහා මාත්‍යාදීන් අතීතයේ සමරපු මහෝත්සවය තමයි මේ වෙසක් උත්සවය. නිසා මේ සතිය අදින් ආරම්භ වන සතිය රජයේ මගින් නිවේදනය කරලා තියෙනවා නම් කරලා තියෙනවා ජාතික වෙසක් සතිය හැටියට. ඒ ආරම්භක දවසේ මේ උදාරතර ධර්ම දේශනාව පවත්වන්නට ලැබීම අපට ලැබුණු විශේෂ වාග්යක් වාසනාවක් හැටියට අපි කල්පනා කරනවා. එතකොට මේ දිනවල මේ පැවැත්වෙන ධර්මදේශනා මාලාව විශේෂයෙන්ම ඒ ධර්මදේශනා මාලාව සිදු කරනු ලබන්නේ ඒ බෝධිසත්වයන් වහන්සේ ඒ කියන්නේ අපගේ ගෞතම තථාගතයන් වහන්සේ ඒ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරණ අවදීදී ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබාගත්තු අවස්ථා නිරූපණය කරන්නා වූ සිද්ධි දාමයන් කියාදීම පිණිසයි ඒ අනුව ඒ සූවිසි විවරණය මුල් කරගෙනයි මේ දේශනා මාලාව සිද්ධ කරනු ලබන්නේ. අවස්ථා 24කදී අපගේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණයන් නියත විවරණයන් ඒ කියන්නේ මේ බෝධිසත්වයෝ අනිවාර්යයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවා කියන ඒ ප්‍රකාශය ලබාගත්තු කරුණු තමයි ඒ සිද්ධිය තමයි මෙහිදී ඉගෙන ගන්නට ලැබෙන්නේ. දැන් අපේ සූත්‍රගත ධර්මයන්ට අනුව විශේෂයෙන්ම දීඝනිකායේ මහා පදාන සූත්‍රයට අනුව කල්ප 100ක් ඇතුළත පහළ වුණු බුදුරජාණන් වහන්සේලා ගණනින් දක්වලා තියෙන්නේ හත් නමක් පමණක් කියලා. ඒ තමයි විපස්සී සිකී වෙස්සභු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා. ඒකෙන් අදහස් කරන්නේ මේ සංසාර ජීවිතේදී බුදවරු පහළ වුණේ හත් නමක් විතරක් කියලා. ඊට පෙර බුදවරු පහළ වෙලා තියෙනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත දේශනාවල තමයි ඒ විදියට බුදවරු හත් නමක් ගැන සඳහන් වෙන්නේ. නමුත් පසුකාලීනව අපේ ලියවුණු ධර්ම ග්‍රන්ථවල ඒ සාහිත්‍ය ග්‍රන්ථවල බුදුරජාණන් වහන්සේලා 24 නමක් පිළිබඳව මේ කතිකාව මේ විග්‍රහය ඉගෙන ගන්නට ලැබෙනවා. ඒවත් ආවට ගියාට සිද්ධ වෙච්ච දේවල් නොවන බවයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද පළවෙනි විවරණයේ හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ඒ නියත විවරණේ ලබාගත්තු කතා පුවත අපි ඉතා හොඳින්ම දන්නවා. ඒ නිසා ඒ අනිකුත් බුදුරජාණන් වහන්සේලා ගෙනුත් මේ නියත විවරණය ලබාගෙන තමයි අපේ මහබෝසතාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට එදා උතුම් සම්බුද්ධත්වයට පත්ුනේ කියන කාරණාව අපිට පිළිගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවලදී මේ කාරණාව විශේෂ වශයෙන් මේ සූත්‍රයේදී මේම ඉදිරිපත් කරනවා කියලා උන්වහන්සේ දැනුවත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා හත් නමක් ගැන විතරයි. දැන් සමහර කරුණු තියෙනවා පසුකාලීනව පහළ වෙච්ච රහතන් වහන්සේලා විසින් උන්වහන්සේලාගේ තිබෙන ඒ යම් යම් ඥානයන් උපයෝගී කරගෙන කරුණු ඉදිරිපත් කරපු ආකාර අපේ ශාසන ඉතිහාසයෙන් පේනවා. සමහර විට මේ කරුණු කාරණා එවැනි ආකාරයෙන් අපට ලැබිච්ච තොරතුරු අනුව සිදුවෙච්ච දේවල් වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් අපේ සූත්‍රගත ඒ සූත්‍ර දේශනා වලට සම්බන්ධ වූ අපේ බුද්ධ දේශනාවට සම්බන්ධ ඍජු ලෙස සූත්‍රයකට සම්බන්ධ නැති වුණත් ඒ බුද්ධ වංශය කියන ඒ ග්‍රන්ථ රත්නයේ තුල ඒකත් ප්‍රධාන ආකාරයෙන් සූත්‍ර ග්‍රන්ථයක් හැටියටත් සමහර අවස්ථාවලදී විග්‍රහ වෙනවා. සමහර විද්වතුන්ගේ මතයට අනුව එන් පසුව එකතු වුණු ග්‍රන්ථයක් හැටියටත් සඳහන් වෙනවා. කොහොම නමුත් මේ බුද්ධ වංශය කියන ග්‍රන්ථ රත්නේ සහ විශේෂයෙන්ම පසුව රචනා වෙච්ච ධර්මසේන මහා ඉස්තවිර පාදයන්න් වහන්සේ විසින් විරචිත සද්ධර්ම රත්නාවලිය තුල මේ සූවිසි විවරණය අපිට හොඳට ඉගෙන ගන්නට පුළුවන්. තවත් ග්‍රන්ථ රත්න ගණනාවක අපේ ඉතිහාසයේ ශාසන ඉතිහාසයේ මේ කතා ප්‍රවෘත්ති තිබෙනවා. ඒ අනුව තමයි අද මේ උතුම් දේශනාව රේවත බුදුරජාණන් වහන්සේගේ ප්‍රවෘත්තිය සහ අපේ මහබෝසතාණන් වහන්සේ නියත විවරණ ලබාගත් ආකාරය ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එදා අපේ මහබෝසතාණන් වහන්සේ අතිදේව කියන බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා ඉන්න අවධියේදී ඒ දස පාරමිතා සම්පූර්ණ කරගෙන ඒ දස පාරමිතා කියන්නේ දාන ශීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්තිය නැත්නම් ඉවසීම සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රිය උපේක්ෂා කියන මේ දස පාරමිතා පූර්ණේ කරපු ඒ බෝධිසත්වයෝ රේවතනම් බෝධිසත්වයෝ තුසිත පුරයෙන් නික්මිලා බොහෝ ධනධාන්‍ය සම්පත් තිබෙන සුදඤ්ඤවතී කියන නුවර සෞභරණින් සැරසුණු මහා පිරිවර ඇති විපුල පිරිවර තියෙන විපුල කියන රජුගේ ඒ වගේම විපුල කියන දේවියගේ පුත්‍ර රත්නයක් හැටියට තමයි මෙලොව එළිය දකින්නේ දසමාසයක් ඉක්මවා ගිහිල්ලා. එතකොට පින්වත්නි මේ බෝධිසත්වෝ දසපාරමිතා පුරලා අනිත් බෝධිසත්වයන් වහන්සේලා වගේ මහ බෝසතුන් වහන්සේලා වගේ තුසිත පුරේ තමයි වැඩ වාසය කරන්නේ. දැන් ඊළඟට පහළවන බෝධිසත්වයෝ වන මෛත්‍රී බෝධිසත්වයෝ දසපාරමිතා පුරලා මේ වන විට තුසිත පුරයේ ඒ තුසිත දිව්‍ය ලෝකේ දැන් වැඩ ඉන්නවා. අනාගතයේදී දඹදිව කේතුමතී නම් රාජධානියේදී තමයි ඒ මහ බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ దేవතාවාගේ නම තියෙන්නේ සන්තුසිත කියලා. සන්තුසිත කියලා කියන්නේ පින්වත්නි එකම পদවියක්. දැන් සක්‍ර পদවිය, ඒ වගේම බ්‍රහ්ම পদවිය, ඒ වගේ මේ পদවි වගේ සන්තුසිත කියන දිව්‍ය රාජ পদවිය. මේ পদවිය තුසිත දිව්‍ය ලෝකයේ මහබෝසතාණන් වහන්සේ නමට තියෙන එකම නාමයයි. ඒ නිසා එදා ඒ රේවත කියන මහබෝසතාණන් වහන්සේ තුසිතපුරේ සන්තුසිත නම් දිව්‍ය රාජයා වෙලා ඉඳලා මේ වර්තමානයේ අපේ බෝසතාණන් වහන්සේගේ උත්පත්ති කතාව වගේම ඒ සියලු කරුණු කාරණා ඒ ආකාරයෙන්මයි සිද්ධ වෙන්නේ. ඒතොර දේවතා ආරාධනාව, ඒ සියල්ල පිළි අරගෙන ඒ පංච මහා විලෝකණයන් ඒ කියන්නේ පස් මහා බැලුම් කාලයේ දීපේ දේශේ කුලේ මව් කියන මේවා බලලා එදා බොහෝ ධන සම්පත්තීන්ගෙන් සමෘද්ධ වූ ඒ සුදඤ්ඤවතී කියන නුවර තමයි උප්පත්තිය ලබන්නේ. ඒ රටේ හිටියා බොහෝම ධන දාන්නෙන් ආඩ්‍ය රජ කෙනෙක් මා කලින් සඳහන් කළා වගේ විපුල තියෙන රජ්ජුරුව. ඉතින් මේ විපුල රජ්ජුරුවන්ගේ දේවියගේ මව් කුස තමයි පිළිසිඳ ගන්නෙ. ඒ පිළිසගෙන එදා ඒ මහ බෝසතාණන් වහන්සේ ඊටාම ලස්සන ඒ පුංචි කුමාරයෙක් හැටියට බඹරුන් විසින් ගැවසීගත් net නැමැති මහනෙලින් හා මුව නැමැති පියුමෙන් බබලන පියුම් විලක්සේ සෝභාමත් වූ ආයු ශක්තිය තියෙන ඒ විපුල උවමනාහෙයින් විපුල නුවත් සම්පත් ආදීන් විපුල වූ විපුලානම් විසවුන්ගේ කුස පිළිසුදගෙන කියලා තමයි මේ සද්ධර්ම රත්නාවලියේ සූවිසි විවරණයේදී ධර්මසේන ඉස්තවිරපාදයන්න් වහන්සේ මේ කාරණාව විස්තර කරන්නේ. ඊටාම ලස්සනට විස්තර කරනවා. ඒ කියන්නේ අර බඹරු සාමාන්‍යයෙන් ගැවසෙන්නේ ඒ පස්පියුම් තියෙන තම සෝභාමත් වූ සුවඳවත් වූ ඒ ලස්සන විල්වල පොකුණු වල ඒ වගේ ඒ පියුමෙන් බබලන්නා වූ ඒ සෝභාමත් වූ ඒ ආවිශක්තිය තියෙන ඒ විපුල හේයින් දැන් විපුල කියන කියන්නේ මහා භෝ කියන අදහස. එතකොට විපුල නුවමනා හේයින් විපුල නොවුවත් නමුත් සෝභාමත් වූ ආවිශක්තිය තියෙන. ඒ විපුලා කියන බිසවුන් කුසය තමයි පිළිසඳ ගත්තේ. එතකොට රජ්ජුරුවන්ගේ නම ඒ සුදඤ්ඤවති නගරයේ විපුල. එතකොට බිසවගේ නම විපුලා. ඒ තමයි මෑණියෝ. හරියටම දස මාසයක් මව් කුසේ ඉඳලා තමයි මහබෝස් බෝසතාණන් වහන්සේ නික්මෙන්නේ. ඉතින් ඒ අනුව දසමස් අයාමෙන් ලස්සන මේ සිත්කුළු පව්වෙන් බහින රන්වන් හංසයෙක් වගේ ඒ මව් කුසින් බිහිව වැඩි වියටපත් වුණා. පින්වත්නි දැන් අපි දන්නවා මේ අපේ මහබෝසතාණන් වහන්සේගේ උප්පත්තිය පිළිබඳව විස්තරේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ තුන්වන වර්ගයේ කියන ශුන්්‍යත වර්ගයේ තුන්වන සූත්‍රයේ තියෙනවා අච්චර්යබ්බූත සූත්‍රය කියලා. ඒ බෝධිසත්වරයෙක් පහළ වෙනකොට ආශ්චර්ය අද්භූත ධර්ම සිද්ධ වෙනවා. අන්නේ ආශ්චර්ය අද්භූතයන් මැද්දේ තමයි මහබෝසතාණන් වහන්සේ මෙලොවට බිහි වෙන්නේ. ඉතින් උන්වහන්සේ බිහි වෙනකොට ලස්සන ආලෝක ධාරාවන් ඒ කියන්නේ මුළු ලෝකයේ පුරා ආලෝක ධාරාවන් පැතිර යනවා. ඒ ආලෝක ධාරාවන් නිරයන් වලටත් පැතිරෙනවා. ඒතර මහා නිරයක් තියෙනවා. ඒ ඝනාන්ධකාරයෙන් පිරිච්ච ඒ ඝනාන්ධකාරයෙන් පිරිච්ච නිරේත පවා එදාට පින්වත්නි ආලෝකයේ යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ ආනන්තරික නිරය. ඉතින් මේ ආනන්තරික නිරයටත් එදාට ආලෝකය පහළ වෙලා එදා තමයි සත්‍යය දැනගන්නේ අපි වගේ තවත් සත්තු මේ නිරේ දුක් විඳිනවනේ කියලා. මොකද ඒ තරම් ඝනාන්ධකාරයක් එහි තියෙන්නේ. මේ මහ බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට තමයි එදා තමයි දැනගන්නේ මේ තව සත්තු මෙහි දුක් විඳිනවා කියලා. මොකද අර ඝනාන්ධකාරයේ යට කරගෙන මහා ආලෝකයක් පැතිරිලා යනවා. ඒ ආනන්තරික නරකයට පවා පින්වත්නි ඒ වගේම මේ බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට උන්වහන්සේගේ ශරීරේ කිසිඳු අපවිත්‍ර දෙයක් රැඳෙන්නේ හරියට නෙළුම් කොලේ වතුර බිඳුවක්වත් රැඳෙන්නේ වගේ. ඒ වුණත් අහසින් සිහිල් සහ දැන් මතුවෙනවා කියන උල්පත් දෙකක් ඒ තමයි උණුසුම් සහ සිසිල් දියධාරා දෙකක් පහළ වෙනවා. ඒ දෙකෙන් අර බෝධිසත්වයොත් මෑණියනොත් නැහැ වෙනවා. ඊට පස්සේ ඒවා පොළොවට වැටිලා පොළවේ උල්පත් දෙකක් හැටියට තියෙනවා. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් මේ පහළ වෙච්ච උල්පත් තව සතවර්ෂ ගාණක් තිබුණු බව පාහියන්ගේ දේශාතන වාර්තාවලදී පැහැදිලි කරනවා පස්වන සතවර්ෂයේත් මේවා තිබිලා තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ ඉපදුණු රොම්මින්දේයි නැත්තම් ලුම්බිනිය නේපාලේ. දැනටත් මේ තැන්වල අර කුහර වගේ ඒ උල්පත් ජල උල්පත් තිබිච්ච තැන් ඒ අහසින් වැටුණු ජලය නිසා ඒ උල්පත් සකස් වෙලා තිබිච්ච තැන් දැක බලා ගන්නට ලැබෙනවා. ඊළඟට පින්වත්නි ඒ මහබෝසතාණන් වහන්සේගේ පහළවීම සමගම උන්වහන්සේව මුලින්ම පිළිගන්නේ මේ මිනිස්සුયો නෙමෙයි දෙවිවරු. දැන් උන්වහන්සේ මව කුසට පැමිණීමත් සමගම සතරවරන් දෙව් මහ රජදරුවෝ සිව් දිසාවෙන් මේ මහ බෝසතාණන් වහන්සේව ආරක්ෂා කරනවා. ඒ අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා කරනවා. මිනිස්සෙකුට හෝ අමනුෂ්‍යයෙකුට මේ මහ බෝසතාණන් වහන්සේගේ මෑණියන්ට කිසිදු අනතුරක් කරන්න බෑ. එතකොට මව කුසෙන් බිහි වෙනකොට දෙවිවරු විසින් රම් දැලින් තමයි මේ මහ බෝසතාණන් වහන්සේ බෝසත් කුමාරයාව පිළිගන්නේ. ඊට පස්සේ තමයි මෑණියන්ට පෙන්වන්නේ මෑණියන් මේ දේවිය සතුටු වෙන්න මෙන්න ඔබට මහා පින්වන්ත පුතෙක් ඉපදුනා කියලා. ඉතින් මේ පුත් කුමරා ඉස්සෙල්ලාම උත්තරාභිමුඛව ගමන් කරනවා පියවර හතක්. ඒ පියවර හත ගමන් කරනකොට මේ මිහිකත මහා ප්‍රීතියෙන් ප්‍රමෝදයටපත් වෙලා ඒ සාරා සංකේය කල්පලක්ෂ ගණනක් ඒ එක එක අපේ බෝසතාණන් වහන්සේලා පුරන ලද පාරමිතා සමහර බෝධිසත්වවරු ඒ සාරා සංකේය සමහර බෝධිසත්වවරු 16 සංකේ කල්පලක්ෂ ඒ වගේ කල්පලක්ෂ ගණන් එක එක විදිහට පෙරම් පුරලා තියෙනවා. ඉතින් අපමහා බෝසතාණන් වහන්සේගේ පෙරම් පිරීම සාමාන්‍යයෙන් අපි කියන්නේ සාර අසංකේ කල්පලක්ෂයක්. ඒතොර රේවත බෝධිසත්වයොත් ඒ අසංඛ්‍ය කල්පලක්ෂ ගණනක් පාරමිතා පුරපු බෝධිසත්වවරේ. ඉතින් උන්වහන්සේ ඒ කාලේ මේ කාලේ වගේ නෙමේ ආවශ්‍ය ප්‍රමාණය වැඩි පින්වත්. දැන් අපේ බෝධිසත්වය පහළ වෙනකොට අවශ්‍ය 120යි. නමුත් අපේ ප්‍රේවත බෝධිසත්වයන් පහළ වෙන කාලෙදී දහස් ගණනක අවශ්‍ය ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ නිසා දසමාසයක් ගියාට පස්සේ ඒ මව් කුසින් බිහි වෙලා වැඩි වියටපත් වෙලා අවුරුදු 6000ක් ගිහි සැප වින්දනය කළා. දැන් අපේ මහ බෝසතාණන් වහන්සේට ගිහි සැප වින්දනය කරන්න හම්බුනේ අවුරුදු 29යි. දැන් මේ බෝධිසත්වයන්ට අවුරුදු 6000ක් පුළුවන් වුණා ගිහි සැප වින්දනය කරන්න. මොකද ඒ කාලේ ආයුෂ වැඩි. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙදී 80000යි. සිකී බුදුරජාන් වහන්සේ කාලේ 70000යි. වෙස්සබු බුදුරජාණන් වහන්සේ කාලේදී 60000යි. කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේදී 40000යි. කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේදී 30000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී 20000යි. අපබෝධසත්ත්වයන් වහන්සේ කාලේ 120යි. ඊට පස්සේ ඒක අඩු වෙලා අඩු වෙලා චක්කවර්ති සීනාද සූත්‍රයට අනුව අවුරුදු 10ට අඩු වෙලා පසුව ඒක වැඩි වෙනවා කියනවා අවුරුදු 80000 දක්වා. ඒ අවුරුදු 80000කට වැඩි වෙච්ච කාලේදී තමයි දඹදිව කේතුමති රාජධානියේදී මෛත්‍රී බෝධිසත්වය පහළ වෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී අවුරුදු දහස් ගානක ආයුෂ තිබුණු නිසා අවුරුදු 6000ක් ගිහි සැප වින්දනය කරන්න රේවත මහබෝසතාණන් වහන්සේට හැකියාව ලැබුණා. ඊට පස්සේ මහා බිනිස්ක්‍රමණය කළා හරියට දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන් දෙවියන් පිරිවරාගෙන ඒ විජය රථයට නැගිලා වෛජ්‍යන්ත ප්‍රාසාදයෙන් බැලලා අර රථයට නැගලා නන්දන උයනට නික්මුණා වගේ තමන්ගේ විශේෂම ගිහිගෙන් නික්මිලා ගිහිල්ලා පැවිදි වෙලා සත් මාසයක් මුළුල්ලේ තමයි වීරිය කරේ. දැන් අපේ බෝධිසත්වයෝ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා. රේවත බෝධිසත්වයෝ මාස 7යි දුෂ්කර ක්‍රියා කළේ. එහෙම කරලා උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී ඒ දස මාර සේනා පරාජය කරලා උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. එදා උදෑසන කාලයේදී යසෝදරා කියන බිසවුන් වහන්සේ තමයි අර දානය ගෙනල්ලා පූජා කරේ. උන්වහන්සේ කිරිබත් දානයක් පූජා කරා. දැන් අපේ බෝධිසත්වයන්ට සුජාතා සිටු දුව තමයි ඒ කිරි දාණය කිරිබත් දාණයක් පූජා කරේ. දැන් මේ බෝධිසත්වයන්ට ඒ දාණය පූජා කරේ යසෝදරා කියන බිසවුන්. ඊට පස්සේ සල්වනෙහි දවල් දවස කල් ගෙවුවා. ඒ සල්වනේක දවල් කාලයේ කල්යවල හවස් වෙනකොට දැන් සොත්තිය කියලා බමුණෙක්නේ අපේ බෝධිසත්වයන් වහන්සේට කුසතන අටමිටක් දුන්නේ. තරුණි තරුණින්දර තරුණින්දර කියන ආජීවකයෙක් තමයි ඊතන ගෙනල්ලා අපේ මං මේ රේවත බෝධිසත්වයන්ට ඒ ඊතන ටික දුන්නේ. තරුණින්දර. ඒ ආජීවකයන් දුන්නු ඊතන අරගෙන ඒ තමන්ගේ බෝධීන් වහන්සේ හැටියට නාබෝධීන් වහන්සේ තෝරාගෙන අපේ බෝධිසත්වෝ ඇසතු බෝධීන් වහන්සේ. අපි ඒකට අද කියන්නේ බෝධීන් වහන්සේ කියලා. එතකොට ඒ ඒ බුදුරජාණන් වහන්සේලා විවිධ වෘක්ෂයන් තෝරාගෙන තියෙන්නේ තමන්ට සෙවන පිණිස. නුගබෝධීන් වහන්සේ, නාබෝධීන් වහන්සේ, ඊළඟට සල්බෝධීන් වහන්සේ, සමහර බුදුවරු තෝරගෙන තියෙනවා උණබෝධීන් වහන්සේ පවා. එතකොට කවදා හරි දැන් මතුමනාව අනාගත කාලයේ තුන්ලෝ බබළුවාලෝට බුදු වී වදාරන මෛත්‍රී බෝධිසත්වෝ නැවතත් තෝරගන්නේ නාබෝධීන් වහන්සේ. ඊළඟට උන්වහන්සේ ඒ ස්ථානෙට වැඩම කරලා 53ක් රියන් තන ඇතිරිය අතුරලා ඒකේ වැඩහිඳලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ සස්සතිය ගත කළා. දැන් මේ අපිට පේනවා මේ බුදුවරු සියලු දෙනා වහන්සේම එකම චාරිත්‍ර රටාවක් අනුගමනය කරනවා. ඒ සස්සතියක් ගත කළා. සස්සතියක් ගත කරලා මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමයි උතුම් ධර්ම චක්‍රය පැවැත්වුවේ. එතකොට අපේ බෝධිසත්වයන්ටත් ඔබ දන්නවා සාම්පති බ්‍රහ්මරාජය ආරාධනා කරාට පස්සේ තමයි ඒ උතුම් ධර්ම දේශනාව ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව පළමුවෙන්ම දේශනා කරලා ලෝක සත්වයාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම ආරම්භ කළේ. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස සැප පිණිස. ඉතින් ඒ නිසා පින්වත්නි දැන් මේ චරිත කතාව අරගෙන බලපුවම අපිට පේනවා සෑම බුදුවරයෙකුගේම චරිත කතාව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා වෙන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය පිරූ පාරමිතා ධර්ම ප්‍රමා ඒ පාරමිතා පුරපු කාලය ඊළඟට දුෂ්කර ක්‍රියා කරපු කාලය ඊළඟට තමන් සමග සිටි භික්ෂුන් වහන්සේලාගේ පිරිවර ගණන මේ වගේ දේවල් වල වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි අනිත් සෑම දෙයක්ම ගත්තොත් පොදු ධර්මතාව හැටියට තමයි තියෙන්නේ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ මා මුලින් සඳහන් කළා වගේ පින්වත්නි, ඒ කාලේ අතිදේව කියලා බ්‍රාහ්මණෙක් වෙලා තමයි ඉපදිලා හිටියේ. ඉතින් උන්වහන්සේට ආරංචි වුණා මේ රේවත කියලා උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. පහළ වෙලා ඉන්නවා කියලා. ඊළඟට උන්වහන්සේ මොකද කරේ? තමන්ගේ ඒ කොච්චර දැනුමක් තිබුණත් වේද වේදාන්ත පිළිබඳ විශාල දැනුමක් තිබුණා. ඒ දැනුමක් තිබුණාට ඒවා පැත්තකට දාලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේව බහැදකලා උන්වහන්සේව සරණ ගියා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. ඊළාට උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය ශ්‍රාවකයන් වහන්සේලාව සරණ ගියා. එතකොට දැන් මේ බ්‍රාහ්මණයා මහා දැනුමක් තිබිච්ච කෙනෙක්. ඉතින් බොහෝ ඒ ශ්ලෝක ගැන ඒ වගේම මේ විවිධ වේදාංග ගැන දන්නවා. දැන් අද අපිට නිරීක්ෂණය වෙනවා සමහර ඒ උගතුන් බුද්ධිමතුන් ඒ වගේම භික්ෂුන් වහන්සේලා ඒ තමන් විවිධ විෂයන් පිළිබඳව විවිධ විෂයන් පිළිබඳව දැනගෙන ඉඳද්දී ඒ විෂය ඉදිරියට දාලා සමහරලාට බුදුරජාණන් වහන්සේගේ ගුණ යට වෙන්න ප්‍රකාශයන් නිකුත් වෙන ආකාරය අපිට සමහර වෙලාවට නිරීක්ෂණය වෙනවා. බුද්ධ දේශනාව යටට දමලා අපිට මේ සංස්කෘත භාෂාව ඉස්මතු කරලා ශ්ලෝක වලින් කරුණු කියන්න හරි කැමැත්තක් ෘචිකත්වයක් දක්වන මේ භික්ෂුන් වහන්සේලාත් ගිහියත් ඉන්න බව මට පෙනී ගිහිල්ලා තියෙනවා. නමුත් මේ අතිදේව බ්‍රාහ්මණයා මොකද කරේ? ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ Taman දන්න ශ්ලෝක වලින් මොකද කරේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන දහස් ගණන් දහස් ගණන් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ සිහි කර කරලා සිහි කරමින් ශ්ලෝක රචනා කළා. දහස් ගණන් ශ්ලෝක රචනා කරා. ඊට පස්සේ ලක්ෂයක් වටිනා උතුරු සලුවක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ලක්ෂයක් වටින උතුරු සළුවක් පූජා කරා. එතකොට එහෙම කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බැලුවා කවුද මේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා? මේ තරම් ඒ උදාරතර ලෙස මාගේ ಗುಣ වර්ණනා කරන මේ වගේ අගනා ලස්සන උතුරු සළුවක් වටිනා උතුරු සළුවක් පූජා කරලා මේ වැදහොත් මහා පුරුෂයා කවුද කියලා උන්වහන්සේ බැලුවා. ඒ බලනකොට උන්වහන්සේට පෙනී ගියා මේන් කල්ප ගණනාවකට පසුව තුන්ලොව බබළුවා ලොවට බුදු වී වදාරන මහ බෝධිසත්වරයෙකුයි මා ඉදිරියේ මේ ඉන්නේ කියලා උන්වහන්සේ අවස්ථාවේදී ඒ පස්වෙනුව ඒ දෙන විවරණය ඒක නියත විවරණයක් මෙතුමා අනාගත කාලයේදී ගෞතම නමින් තුන්ලෝ බබළුවා ලොවට බුදු වී වදාරනවා කියන නියත විවරණය ලබා දුන්නා පින්වත්නි. ඉතින් ඒ රේවත බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පින්වත්නි උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අහලා විශාල පිරිසක් ධර්මය අවබෝධ කළා. එතකොට ඒ සුමන බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ පහළ වෙච්ච රේවත බුදුරජාණන් වහන්සේ ධම්සක් ප්‍රවතුම් සූත්‍රය දේශනා කරන වෙලාවේදී එකම දේශනාව තමයි කරන්නේ. එකම ධර්මයේ තමයි දේශනා කරන්නේ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම සොයාගන්නේ එකම සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යය. ඒ වගේම එකම විවරණය පටිච්ච සමුප්පාදය. ඒ වගේම ත්‍රිලක්ෂණය පංච උපාදානස්කන්ධය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සේරම එකම කරුණු. එතකොට ධම්මචක්ක පවත්තන සූත්‍රය එකම දේශනාව. ඒක තමයි මුලින්ම දේශනා කරන්නේ. එතකොට මේ දේශනාව අහපු නැත්තම් ශ්‍රවණය කරපු කෝටියක් පමණ භික්ෂුන් වහන්සේලා රහත් බවට පත් වුණා පින්වත්නි මේ දේශනාවේදී. දැන් අපේ මහ බෝසතා අපේ අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ බරණැස ඉසිපතන මිගදායේදී. පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට. ඒ අවස්ථාවේදී කොණ්ඩඤ්ඤ භික්ෂුව පමණයි සෝතාපන්න තත්වයටවත්පත් උනේ. ඊට පස්සේ දවස් 5ක් යනකොට සීල දෙනා වහන්සේලාම සෝවාන් වුණා. පස්සේ අනාත්ම ලක්ෂණ කියන සූත්‍ර දේශනාව අහලා තමයි ඒ සියලු දෙනා වහන්සේම උතුම් අරහත් පදවියටපත් උනේ. දැන් මෙතන මේ රේවත බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා කෝටියක් පමණ භික්ෂුන් වහන්සේලා රහත් වුණා පින්වත්නි. ඊළඟට ඒ සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන ඒ තුන් ඵලෙහි පිහිටපු අයගේ ප්‍රමාණය ගාණක් විම්මක් නැහැ. එච්චර ප්‍රමාණයක් සෝවාන් සකු르දාගාමි අනාගාමි තත්ත්වයටපත් වුණා. ඒ වගේම කෝටි 3ක් විතර මිනිසුන් අරගෙන උන්වහන්සේව බලන්න ගිය අරින්දම කියන රජුරවන්ට බුදුරජාණන් වහන්සේ ඒ එක් දවසක නිරෝධ සමාපත්තියේ ආනිසංශය දේශනා කළා. ඒ වෙලාවේදී නිරෝධ සමාපත්තියේ ආනිසංශ මොනවාද කියලා අර රජුරෝ ඇහුව වෙලාවේ ඒ ආනිසංශ දේශනා කරාට පස්සේ කෝටි 100ක් වගේ ඒ ජනතාව නිවන් මගට ප්‍රවිෂ්ඨ වුණා. සුදඤ්ඤවතී කියන නුවරදී ඒ පොහෝ කරන දවසට මහණ වෙලා රහත් වූ අසංඛ්‍යයක් පමණ රහතන් වහන්සේ පොහොයට රැස් වුණා පින්වත්නි. අසංඛ්‍යයක් වගේ රහතන් වහන්සේලා. දෙවෙනි පොහොයට ඒ දවසේ මහාන වෙලා රහත් වුණු කෙල ලක්ෂයක් නැත්නම් කෝටි ලක්ෂයක් විතර රහතන් වහන්සේලා රැස් වුණා. එතකොට රේවත බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වුණු වරුණ කියන මහතෙරුන් වහන්සේ ගිලන් වූ අවස්ථාවේදී උන්වහන්සේගේ සුවදුක් විමසා බලන්න වැඩම කරපු ඒ බොහෝ දෙනෙක් ලක්ෂ කෝටි ලක්ෂයක් විතර පිරිස රාත් භාවයටත් පත් කෙරෙව්වා. එතකොට මේ විශේෂයෙන්ම සද්ධර්ම රත්නාවලියේ දැක්වෙන කරුණු කාරණාවලට අනුකූලව තමයි මේ විස්තරය අපි ඉදිරිපත් කළේ. ඒ එදා නිවන් දුටුව පිරිස කොච්චරක්ද ගිහි වශයෙන් පැවිදි වශයෙන් එතකොට රාජ රාජ මහා මාත්‍යාදීන් මේ ඇත්තෝ උතුම් නිවන් මඟට ප්‍රවිෂ්ඨ වුණා. ඒ නිසා පින්වත්නි මේ බුදු කෙනෙකුගේ ලෝව පහළ වීම කියලා කියන්නේ ලේසිපාසු කාරණයක් නෙවෙයි. අදත් අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ යුගයේ වගේ ශ්‍රේෂ්ඨ යුගයක්. මේ යුගයේ පහළ වෙලා ඉන්නේ එදා ඒ නියත විවරණ ලබාගත්තු උත්මයා. මේ වෙනකොට පහළ වෙලා. ඒ තමයි අප සරණ ගිය ඒ අපගේ කල්යාණ මිත්‍රෝත්තම ඒ ගෞතම නම් ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එවනම් අපි කරන්න ඕන මේ වගේ යුගයකදී ඒ බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන අපි සරණ යන්න ඕන. ඒ වගේ මේ ධර්ම රත්නයේ ගුණ වශයෙන් දැනගෙන සරණ යන්න ඕන. ඒ ආර්ය මහා සංඝ රත්නය ගුණ වශයෙන් දැනගෙන සරණ යන්න ඕන. තව නොබෝ දිනකින් එළඹෙනවා 2563 වන වෙසක් උත්සවය. එතකොට වෙසක් උත්සවය ගණන් ගන්නේ වෙසක් වර්ෂයේ විශේෂයෙන්ම බුද්ධ වර්ෂයේ ගණන් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පාවා දාලා දිනේ ඉඳලා. ක්‍රිස්තු වර්ෂයේ ගණන් ගන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට. ඒතර බුද්ධ වර්ෂයේ ගණන් ගන්නේ උන්වහන්සේගේ පිරිනුවන් පෑමේ සිට. ඒතකොට මේ ලෝකයේ නොඑක් නොඑක් ආගම් තියෙනවා. ආගම් 4000ක් පමණ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ දෙසටක් 62ක් වූ මිත්‍යා දෘෂ්ටික ආගම් තිබුණා. ඊට අමතරව විවිධ ශාස්ත්‍රවරු හිටියා ශාස්ත්‍රවරු කියලා. ඒ සියලු දේශනා අතර උන්වහන්සේ තමයි යථාර්ථවාදී දේශනාව කළේ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න හැටි දුක දුක වශයෙන් දකින්න හැටි අනාත්මය අනාත්මය වශයෙන් දකින්න හැටි ඒ වගේම මේ සම්පූර්ණ සංසාරේ නිදහස් වෙන හැටි උනාස් දේශනා කරා ලෝකේ යම් දහමක් තියෙනවා නම් මා මේ කරන ප්‍රකාශයට එරෙහිව කිසිදු දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසියම්ම කිසි කෙනෙකුට විරුද්ධව කියන්න බෑ පින්වත්නි. මොකද බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල අබමල් රේණුවක තරම්වත් අපිට දකින්න ලැබෙන්නේ කුරා කුහුඹයකටවත් හිංසාවක් පීඩාවක් කරන්න කියලා කිසිම තැනක සූත්‍ර පිටකයේ හෝ විනය පිටකයේ හෝ අභිධර්ම පිටකයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිදු මිනිස්්‍ය ඝාතනයක් කරන්න කියලා කිසිදු තැනක දේශනයක් කරනවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සත්වයකට අඩුමතරමින් අපි කියමුකෝ කුරා කූඹියගේ ඉඳලා විශාල සත්‍යයක් දක්වා හානියක් කරන්න කියනවා උගන්වනවා දකින්න ලැබෙන්නේ ඒ විතරක් නෙවෙයි තනකොළ ගහකටවත් හානියක් කරන්න කියලා උනාසගේ දේශනාවේ නැහැ. ඒ නිසා ලෝකයට සියලු සතුන්ට ඒ කියන්නේ සබ්බසත්ත්ව හිතවාදයක්. සියලු සතුන්ටම හිතසුව පිණිස සියලු සතුන්ටම යහපත පිණිස ඔය ලෝකේ කොච්චර සාමයේ දූතයෝ පහළ වුණා කිව්වත් එදා මෙදා තුර ලෝකයට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම සාමයේ දූතයා ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම කොච්චර මහා ප්‍රඥයෝ පහළ වුණා අරයා මෙච්චර දන්නවා මෙච්චර දන්නවා කියලා කිව්වට මේ මේ විද්‍යාඥයෝ මෙච්චර දන්නවා කියලා ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මහා කාරුණිකයාණෝ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම රාග දේශ මොහ සදාටම ප්‍රහීන කරපු උත්තමයා ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒතර උන්වහන්සේගේ ධර්මය ලෝකයේ පවතිනවා නම් ඒ උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරන ශ්‍රාවක පිරිස ලෝකයේ පවතිනවා නම් මුළු ලෝකයටම දෙවි මිනිසුන්ටම ඒක හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා අපේ ධහම තුල එකඳු සතෙකුට ගහට කොළට ස්වභාව సౌందර්යයට මිනිස්යන්ට හානියක් කරන කිසිදු වාක්‍යයක් කිසිදු ක්‍රියාදාමයක් ඒ ධර්මයේ තුල හොයාගන්න බෑ. ඒතකොට අපි මේ ධර්මයේ පිළිපදින අය හැටියට අපේ කටයුතු කෙරෙන්න ඕන ඒ විදිහට තමයි. නමුත් දැන් අද අපිට පෙනී යනවා පින්වත්නි අපේ බුදුදහම තුල අපි මේ වගේ මහා ශික්ෂණයකින් ඉවසීමකින් ඒ වගේම සියලු ලෝකවාසී සත්‍යයන්ට මෙත්සිත පතුරවමින් අනිකුත් ආගමිකයන්ට සහජීවණයෙන් කටයුතු කරගෙන යද්දී සෑම ආකාරයකම පීඩනයන් එල්ල වෙනවා නම් එල්ල වෙන්නේ මේ අහිංසක මේ බුදු කෙනෙකුගේ ධර්මය සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිය උනාසයේගේ ධර්මය අනුගමනය කරන ඒ ආර්මා සංගරත්නයේ සරණ ගිය පිරිසට කියන එක ඊටාම පැහැදිලිව මේ යුගයේදී අපිට දකින්න ලැබෙනවා. මම හිතනවා එවැනි කෲරකම්, එවැනි ආකාරයේ අඩන්තේට්ටම්, එවැනි හිංසාවාදී ක්‍රියා පිළිවෙත් කරන ඕනම ජාතිකයෙකුට, ඕනම ආගමිකයෙකුට ditta ධම්ම වේදනීය වශයෙන් මෙලවදීම කර්ම විපාකය ලැබෙනවා. අනිවාර්යයෙන්ම පරලෝදී, නිරයේ, निराදුක් විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ නිසා අපිට මතක් වෙනවා අතීතයේ රජදරුවන් මාගේ මේ ව්‍යායාමයේ කිසිකලකත් රජසභ පිණිස නොවන්නේය හුදෙක් බුද්ධ ශාසනයේ චිරපවැත්ම සඳහාම වන්නේය කියලා තමයි මේ බුදුදහම වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළේ. එතකොට මේ රජවරු දැන් අපි දන්නවා වසබ රජුරු, වාතිකාභේ රජුරු වගේ රජවරු මේ රුවන්වැලි මහා සෑය වෙනුවෙන් කරපු මහා පූජා අපිට හිතාගන්න බැරි තරම් මහා පූජාවන් පැවැත්වුවා. ඒතර ගැමුණු රජු ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා ඒ බුදුරජාන් වහන්සේට කරන මහා උපහාරයක් ඇටියෙට මේ රටේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම උතුම් දාගබ නිර්මාණය කළා. එතකොට අපි බුදු කෙනෙකුගේ ධර්මයේ වෙනුවෙන් බුදු කෙනෙක් වෙනුවෙන් උන්වහන්සේගේ ශාසනය වෙනුවෙන් වචනයකින් හරි උදව් කරොත් ඒ කෙනාට අනිවාර්යයෙන්ම සුගතිය අත්පත් කරගන්න පුළුවන්. ඒ ධර්මයට, ඒ ශාස්ත්‍රූත්වයට, ඒ ආර්යමහා සංඝරත්නයේට ඒ ශ්‍රාවක පිරිසට අඩන්තේට්ටම් කිරීම. ඒ ශ්‍රාවක පිරිසට හිංසා පීඩා කිරීම. ඒ ධර්මයේ හරියට ප්‍රගුණ කරගන්න ඉද ප්‍රස්තාව සලසා නොදීම નિરાදුක් පිළිඳ හේතු වෙනවා. නිසා වර්තමාන තත්වයේදී මේවන විට ආමිෂ පූජාව කර ගැනීම ගොඩාක් අපහසුතාවයට මේ රට තුලපත් වෙලා තියෙන මොහොතක්. නමුත් අපි එකෙන් කම්පාවටපත් වෙන්න ඕන නැහැ. අපිට තව පූජාවක් තියෙනවා කරගන්න ඒ තමයි ප්‍රතිපත්ති පූජාව. ඒ නිසා මේ පින්වතුන් ප්‍රතිපත්ති පූජාව මේ යුගයේදී උතුම් ලෙස සිදු කරගන්න අදිස්ථාන කරගන්නට ඕන. ලක්ෂයක් එක්ක සිල් ගත්තත් තනියම ගෙදරට වෙලා සිල් ගත්තත් සීලය රැක්කොත් ඒක තමයි පින කියලා කියන්නේ. අර ලක්ෂයක් එක්ක එකට ඉඳීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ නිසා හුඟක් අය හිතන්නේ පිරිසක් එක්ක එකතු වෙලා ඉඳලා කරන පින තමයි බලවත් වෙන්නේ කියලා. එතකොට පරිවාර සම්පත්තිය ලැබෙනවා දානයක් වගේ පින්කමක් කළොත්. නමුත් සිල් රැකීම, භාවනා කිරීම ආදී ප්‍රතිපත්තිය තුල කටයුතු කිරීම තමයි වැඩියෙන්ම ආනිසංශ ගෙන දෙන බලවත් පින හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා මේ 2563 ඓතිහාසික වෙසක් උත්සවය එක පැත්තකින් අපි අපේ බුදුරජාණන් වහන්සේට ඒ තෙමගුල සිහි කරලා උපහාර දක්වන ගමන් අනිත් පැත්තෙන් ආමිෂ පූජාවට නැඹුරු වෙන්න අපහසුතාවයේ තිබුණත් ප්‍රතිපත්ති පූජාව තුල ස්ථාපිත වෙලා අපේ මේ වෙසක් උත්සවය අපි සමරමු ඒ තුල මෙලව යහපත් කරගනිමු පරලෝ සුගතිගාමි වෙමු කෙලවර උතුම් අමානිවණින් සැනසෙමු කියන කල්පනාව හැම කෙනෙක්ම ඇති කරගන්නට ඕන. නිසා අපේ අද දවසේ දේශනාව තුළ මේ උතුම් රේවත බුදුරජාණන් වහන්සේගේ විවරණය නැත්නම් උන්වහන්සේ විසින් අප බෝසත්තුමාට දුන් විවරණය ගැන මුල් කරලා තමයි දේශනාව පැවැත්වුවේ. මෙපමණ වේලාවක් මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පින්වල බලයෙන් අප සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සසුනේදී සාක්ෂාත් කර ගැනීමේ දුර්ලභ වාසනාව වාග්ය උදා වේවා මේ උතුම් පින්වල බලයෙන් මේ දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය නිමා වෙලා සැමට සාමයේ සතුට සෞභාග්‍ය උදා වෙලා මේ ලබන්නා වූ උතුම් වෙසක් මංගල්‍ය යහපත් වාසනාවන්ත වෙසක් මංගල්‍යයක් වේවා අප සියලු දෙනාට මේ පින්වල බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා සාදු සාදු සා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු තං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා සාදු සාදු සාදු සූවිසි විවරණ ධර්මදේශනා මාලාවේ පස්වන නීත විපරමේ සහ රේවත බුදුරජාණන් වහන්සේ පිළිබඳ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කඳාන පොල්පිටි මූකලාන අශෝකාරාම වාසී හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය ශ්‍රී විමලසිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඩවත මාවර මණ්ඩිය ශ්‍රී ගෞතම සදහම්මාරාමේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රපති පූජනීය පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you. සේටින් දුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු